ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය ලේනගල බෝධිරාජ වේගසේනාසනය සහ වැලිගම කොඩිගහ කන්ද සුගතතම් සැරසුණ යන ඔබේ සේනාසනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද වරකපැලහේනේ සුගත ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ Thank you.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 සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස කතමංච කේවද්ද අනුශාසනී පාටිහාරියං ඉද කේවද්ද වික්ඛු ඒව මනුසාසති ඒවං විතක්කේත මා ඒවං විතක්කයිත්ත ඒවං මනසිකරෝත මා ඒවං මනසාකත්ත ඉදං පජහත ඉදං උපසම්පජ්ජ විහෙරතාති ඉදම්පි උච්චති කේවඩ්ඩ අනුශාසනී පාටිහාරියං තී සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි දැන් මේ මොහොතේ හැමදෙනාම සූදානම් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විඳක් ශ්‍රවණය කරගන්නටයි මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ මේ දීඝ නිකායේ කේවඩ සූත්‍රය පිළිබඳවයි මේ කේවඩ සූත්‍රය පිළිබඳව පළමුවෙනි දේශනාව අපි පහුගිය දිනක දේශනා කළා. මේ ඒ දේශනා මාලාවෙහි දෙවන ධර්මානු ශාසනාවයි. කතමංච කේවඩ්ඩ අනුශාසනී පාටි හාරියං. කේවඩ්ඩ කේවඩ්ඩය අනුශාසනී පාටි හාරියං. අනුශාසනී ප්‍රාතිහාර්ය කතමංච කවරේද? ඉද කේවඩ්ඩ බික් කෝ ඒව මනුසාසති කේවද්ද කේවද්දය ඉදහ මේ ශාසනයෙහි වික්ඛු වික්ඛු කියලා කියන්නේ භික්ෂුව ඒව මනුසාසති ඒවං අනුසාසති කියන එක තමයි මෙතන සංදි වෙලා ඒව මනුසාසති ඒවං මෙසේ අනුසාසති අනුශාසනා කරනවා මෙන්න මේ විදිහට අනුශාසනා කරනවා. කොහොමද අනුශාසනා කරන්නේ? ඒවං විතක්කේත ඒවං මෙසේ විතක්කේත විතර්ක කරන්න. කොහොමද විතර්ක කරන්නේ? කොහොමද කල්පනා කරන්නේ? කොහොමද මෙනෙහි කරන්නේ? මෙන්න මේ විදිහට කල්පනා කරන්නලු. කොහොමද කල්පනා කරන්නේ? නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෛෂ්කම්මයේ පිළිබඳව කල්පනා කරන්න. කියන්නේ පංචකාම සම්පත්තියෙන් ඈත් පිළිබඳව කල්පනා කරන්න. අව්‍යාපාද සංකප්ප ද්වේෂයෙන් තරහෙන් ක්‍රෝධයෙන් තොරව වාසය කිරීම පිළිබඳව කල්පනා කරන්න. ඒ කියන්නේ මෛත්‍රී සහගත සිටිවිලි ඇති කරමින් ජීවත් වීම පිළිබඳව කල්පනා කරන්න. අවිහිංසා සංකප්ප. අවිහිංසා සංකප්ප කියලා කියන්නේ කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට අඩුම තරමින් කුරා කූඹියෙකුටවත් සිතින් කයින් වචනයෙන් කියන ద్వාරත්‍රයෙන් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට කල්පනා කරන්න මේ විදිහට මේ නයිස්කම්ම විතරක ආදී පවත්තමින් කල්පනා කරන්න මා ඒවම් විතක්කයිත්ත මේ විදිහට කල්පනා කරන්න එපා. මෙනෙහි කරන්න එපා. මොන විදියට? මා ඒවා විතක්කයිත්. මෙසේ විතර්ක කරන්න එපා. කොහොමද විතර්ක කරන්න එපා කියලා කියන්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ විතර්කයන්ගෙන් යුක්ත වෙන්නට එපා. කාමයන් පිළිබඳව කල්පනාවන්, ඒ වගේම ද්වේෂය, තරහව, වෛරය, ක්‍රෝධය පිළිබඳව කල්පනාවන්, ඒ වගේම හිංසා පීඩා කිරීම පිළිබඳව කල්පනාවන් තියෙනවා ඒව ඈඩ් කරන්න, ඒව දුරු කරන්න. මා විතක්කයිත් ඒ විතර්ක කරන්න එපා. ඒව කල්පනා කරන්න යන්න එපා. ඒවන් මානසිකරෝත ඒවන් මෙසේ මානසිකරෝත මෙනෙහි කරන්න. මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න. කොහොමද මෙනෙහි කරන්නේ? අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න, අසුභ සංඥාව මෙනෙහි කරන්න, දුක්ඛ සංඥාව මෙනෙහි කරන්න, අනාත්ම සංඥාව මෙනෙහි කරන්න. එතකොට මේ අනිත්‍ය, අසුබ, දුක්ඛ, අනාත්ම කියන මේ සංඥාවන් මෙනෙහි කරන්න. මා ඒවම් මනසාකත්ත නিত্য ආදී වශයෙන් මෙනෙහි කරන්න එපා. දැන් නিত্যයි, සුභයි, සුඛයි, ආත්මයි. මේ විදිහට මෙනෙහි කරන්න එපා. නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් මෙනෙහි කරන්න එපා. සිහි කරන්න එපා. ඒ ඉදං පජහත ඉදං මෙය පජහත දුරු කරන්න ඈත් කරන්න මොකද්ද මේ දුරු කරන්න ඈත් කරන්න අත්තරින්නේ කියලා කියන්නේ මේ පංචකාම ගුණික රාගය මේ පංචකාම ගුණික රාගය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ පංචකාම ගුණික රාගය අත්තරලා දාන්න ඉදං උපසම්පජ්ජ විහෙරත දැන් මෙන්න මේ ධර්මයන්ට පැමිණලා වාසය කරන්න ලෝකෝත්තර ධර්මයටම පැමිණ ඒ ලෝකෝත්තර ධර්මයේම උපදවාගෙන වාසය කරන්න කියලා සඳහන් කරනවා ඉදම්පි උච්චති කේවඩ අනුශාසනී පාටි කාර්යය කේවඩ කේවඩය ඉදං මෙය අනුශාසනී පාටිහාරයන් උච්චති. අනුශාසනී පාටිහාරය කියලා සඳහන් කරනවා. ඊතර බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය තුන පිළිබඳව පැහැදිලි කරලා අපිට මේ ධර්මය දේශනා කරනවා. එතකොට මේ ප්‍රාතිහාර්ය තුන තමයි irdi ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය. මම පහුගිය දේශනාවේදී මේ පිළිබඳව මේ පින්වත් පිරිසට පැහැදිලි කරලා දුන්නා. ඊළඟට මේ ප්‍රාතිහාර්ය තුන අතරින් irdi ප්‍රාතිහාර්ය සහ ආදේශනා ප්‍රාතිහාර්ය දොස් සහිතයි. දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. දීර්ඝ කාලයක් නොසිටින නිසා ඉදිරියට යෑමක් ඇත්තේ නැහැ. අනුශාසනා ප්‍රාතිහාර්ය නිර්දෝෂයි. ඒ නිර්දෝෂ නිසා බොහෝ කාලයක් පවතිනවා. බොහෝ කාලයක් සිටින නිසා ඉදිරියට ඒක ගමන් කරනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ 이르දි ප්‍රාතිහාරයත් ආදේශනා ප්‍රාතිහාරයත් ගරහනවා. ඒකට නිග්‍රහ කරනවා. ඒකේ දෝෂ දකිනවා. දෝෂයන් පෙන්නලා දෙනවා. ඒ පිළිබඳව පහුගිය දවස්වල මේ පින්නතුන්ට පැහැදිලි කරලා දුන්නා. අනුශාසනා ප්‍රාතිහාර්ය පමණක් ප්‍රශංසා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්ුණ ප්‍රාතිහාර්ය තමයි මොකද්ද? අනුශාසනා ප්‍රාතිහාර්ය. පුනච පරං කේවද්ද ඉද තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සංබුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කේවද්ද කේවද්දය පුනච නැවතද අපරං අනික් කාරණාවක් කියනවා ඉද මෙහි තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ අරහං අරහත්තු සම්මා සම්බුද්ධෝ සම්්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්න වූ සුගතෝ සුගත වූ ලෝකවිදු ලෝකවිදු වූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති නිරුත්තර පුරිස ධම්ම සාරති වූ සත්තා දේව මනුස්සානං එවැගේම දිව්‍ය මනුස්සයන්ට ශාස්ත්‍රෝ වූ බුද්ධෝ බුද්ධ වූ භගවා භාග්‍යවතුන් වහන්සේ ලෝකේ uppajjati භගවා භාග්‍යවත්ෝ තථාගතෝ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ ලෝකේ පහළ වෙනවා. ඒතර මෙන්න මේ කියන ගුණාංගයන්ගෙන් යුත් වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රාහ්මකං සස්සමනක් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති සෝ උන්වහන්සේ ඒ තථාගතයන් වහන්සේ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්බ්‍රහ්මකං සදේවකං දෙවියන් සහිත වූ සමාරකං මරුන් සහිත වූ සබ්බ්‍රහ්මකං එවැගේම බ්‍රහ්මයන් සහිත වූ මේ ලෝකයත් එතකොට දෙවියන් වරුන් මරුන් බඹුන් සහිත වූ මේ ලෝකයත් සත්සමන බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං එවැගේ මහාන බමුණන් සහිත වූ සත්සමන බ්‍රාහ්මණින් පජං මහාන බමුණන් සහිත වූ සම්මත දෙවියන් ඒ කියන්නේ රජවරුන් සහ අනෙකුත් මිනිසයන් සදේව මනුස්සන් එතකොට මේ මිනිස්යන් සහිත වූ මේ මුළු සත්ත්ව ප්‍රජාවම සියලුම සත්ත්ව ප්‍රජාමම සයන් අභිඤ්ඤා සච්චිකත්තා පවේදේති තමන්ගේ මේ විශිෂ්ටඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරනවා නුවණින් දැනගෙන අවබෝධ කරගෙන පවේදේති පවේදේති කියලා කියන්නේ දේශනා කරනවා මොනවද දේශනා කරන්නේ? සෝ ධම්මං දේසේති. සෝ උන්වහන්සේ ධම්මං දේසේති. ධර්මයේ දේශනා කරනවා. මොන වගේ ධර්මයක්ද දේශනා කරන්නේ? ආදී කල්යාණං මුල යහපත්තු මජ්ජේ කල්යාණං මැද යහපත්තු පරියෝසాన කල්යාණං අග යහපත්තු සාත්තං සබ්යංජනං අර්ථ සහිත වූ යංජන සහිත වූ කේවල පරිපුන්නං පරිසුද්ධං භ්‍රමචර්යං ප්‍රකාශේති සර්ව ප්‍රකාරයෙන්ම සම්පූර්ණ කොට මේ ධර්මයේ දේශනා කරනවා කොහොමද පරිසුද්ධං භ්‍රමචර්යං එතකොට මේ පිරිසිදු ශාසන භ්‍රමචර්යාව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවෙන් යුක්ත වෙච්ච මේ ශාසන භ්‍රමචර්යාව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. තන් ධම්මං සුනාති ගහපති වා ගහපති පුত্তෝ වා අඤ්‍යතරස්මින් වා කුලේ පච්චා ජාතෝ ගහපති වා ගෘහපතියෙක් හෝ ගහපති පුত্তෝ වා ගෘහපති පුත්‍රයෙක් හෝ අඤ්‍යතරස්මින් වා කුලේ පච්චා ජාතෝ අනෙක් එක්තරා කුලයක උපන්නෙක් හරි තන් ධම්මං සුනාති. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය අහනවා. සෝ ධම්මං සොත්තා. ඒ තැනැත්තා මේ ධර්මය අහලා. අන්න එතකොට පින්නතුනි මේ ශාසන ප්‍රතිපදාව ආරම්භ කරන්නට මූලික වෙන්නේ මොකද්ද මේ ධර්ම ශ්‍රවණය. සසුම් පිළිවෙත ඇරඹෙන්නට පවච්ච මූලික ප්‍රත්‍ය තමයි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. සද්ධම්ම ශ්‍රවණ. ඒ තථාගතයන් වහන්සේගෙන් හරි තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හරි ලබාගත යුතු දෙයක්. සත්පුරුෂ සංසේවෝ භාග්‍යවතුන් වහන්සේ මේ කාම රූප අරූප කියන මේ භවත්‍රයත් ඒ පිළිබඳ සියලු සංඥාහා වින්දනයන්ගේ Nirodhayak අනුන්ගේ උපදේශයකින් තොරව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගත්ත නිසා සම්්‍යක් සම්බුද්ධ කියලා සඳහන් කරනවා. ඒතර උන්වහන්සේගේ දහම් පණිවිඩය හාත්පසින් හැම පැත්තෙම පරිපූර්ණ වූ භ්‍රමචර්යාව ප්‍රකාශයට පත් කිරීම. ඒතර පරිපූර්ණ භ්‍රමචර්යාව ප්‍රකාශනයේට සවන් දීම තමයි මේ පළවෙනි පියවර හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ ධර්මයේ ශ්‍රවණය කරපු තැනැත්තා සෝ තන් ධම්මං සුත්වා සෝ ඒ තැනැත්තා තන් ඒ ධම්මං ධර්මය සුත්වා අසා තථාගතේ සද්දං පටිලබති තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්නවා අන්න ඒ සද්ධර්ම ශ්‍රවණය කිරීම නිසා තථාගතයන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි හේතු යුක්ති සහගත පිළිගැනීමට ලක්වීමෙන් මේ ශ්‍රද්ධාව ඇති වෙනවා බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන්ගේ ගුණ දැනගෙන පැහැදෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඊට මෙන්න මේ ශ්‍රද්ධාව ලබාගත් පුජ්‍යලයා සෝ තේන සද්ධා පටිලාභේන සෝ ඒතනත්තා තේන සද්ධා පටිලාභේන ඒ සද්ධාවෙන් යුක්ත වෙලා සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඒ සද්ධා ප්‍රතිලාභයෙන් යුක්ත වෙලා ඉත්‍තිපටි සංචික්කති මෙන්න මේ විදිහට කල්පනා කරනවා සිහි කරනවා මෙනෙහි කරනවා අන්න පින්නතුනේ දැන් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධාව ලබනවා ශ්‍රද්ධාව ලබාගත් කෙනා මෙන්න මේ විදිහට කල්පනා කරන කොහොමද? සම්බාධෝ ගරාවාසෝ සජාපතු. ගරාවාසෝ ගිහිගේ වාසය කිරීම සම්බාධෝ. සම්බාධෝ කියලා කියන්නේ සම්බාධයක් කරදරයක්. ගිහිවේ ඒතර ගරාවාසය කියලා කියන්නේ ගිහිගේ වාසය කිරීම. සම්බාධෝ කරදරකාරීක කරදරයි. රජාපතෝ රජාපතෝ කියලා සඳහන් කරන්නේ රජස්පතයක් රජස්පතයක් කියලා රජස් කියලා කියන්නේ දුවවිලි. දුවවිලි කියලා කියන්නේ මෙතන මොකද්ද? කෙලස්. කෙලස් නැමැති දුවවිලි ඇති වෙන මාර්ගය. කියන්නේ නිරන්තරයෙන්ම ක්ලේශකර ධර්මයන්ම ඇති වෙන දෙයක් තමයි මොකද්ද? මේ ගිහි ජීවිතය කියලා සඳහන් කරන්නේ. බැලෝ බැලෝ ඇත හැම පැත්තෙම කෙලස් තමයි වැగిරෙන්නේ. හැම අංශයක් පිළිබඳවම කල්පනා කරලා බැලුවට පස්සේ. ඉහි ජීවිතේ ඒ වගේ ස්වභාවයෙන් යුක්තයි. නිරන්තරයෙන්ම කෙලස් තජස් වගුරුවනවා. තජස් කියලා කියන්නේ මොකද්ද? දූවිලි කියන අදහසයි. අබ්බෝ කාසෝ පබ්බජ්ජා. ඒ වගේම මේ පැවිද්ද කියන එක අභ්‍යවකාශයක් වගේ එලිමහනක් වගේ කිසිම සම්බාධකයක් ඇත්තේ නැහැ. එහෙනම් සම්බාධක නැති තැන තමයි මොකද්ද? ප්‍රවෘජාව පැවිද්ද කියලා සඳහන් කරන්න. එතකොට ඊළඟට මේ පුජ්‍යලයා මෙන්න මේ පැවිදි පිළිබඳව කල්පනා කරනවා. මේ කාම භවය අත්හැරිය යුතු ධර්මයක් කියලා පෙනෙන නිසා පරිපූර්ණ භ්‍රමචර්යා වාසය සඳහා මේ ගෘහ වාසය නැත්තම් ගිහි ජීවිතය බාධක ලෙස කල්පනා කරලා සලකලා අනගාരിക ප්‍රෞර්ජාඩපත් වෙන්නට කල්පනා කරනවා. එයා කොහොමද කල්පනා කරන්නේ? නයේදං සුකරං අකාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසුද්ධං සංකලකිතං භ්‍රමචරියං චරිතුං ඒකාන්තයෙන් එතකොට මේ ගිහි ජීවිතයේ වාසය කරන පුජ්‍යලයාට ඒකාන්තයෙන්ම පිරිසිදු කරලා සංකලිකිතයක්සේ කරලා මෙන්න මේ Brahmacharyaව පූර්ණේ කරන්ට ඊ타මත්ම අමාරුයි. ඊ타මත්ම අපහසුයි. මේ ගිහි ජීවිතයේ ඉඳන් පිරිසුදු Brahmacharyක ජීවිතයක් ගත කරන්නට ඊ타මත්ම දුෂ්කරයි. ඊ타මත්ම අමාරුයි. සුකරන්න නයිදන් සුකරම්. මේක පහසු දෙයක්, ලේසි දෙයක් නෙමෙයි. ගිහි ජීවිතයක් ගත කරගැනීමෙන් භ්‍රමචර්යාවේ හැතිරෙනවා කියන එක ලෙහෙසි පහසු කාරණාවක් එහෙම නෙවෙයි. ඒක ඉතාමත්ම අමාරු දෙයක්. යන්නෝනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යං ඒ නිසා මේ පුජ්‍යල කුමද්ද කල්පනා කරන්නේ මම යන්නෝනාහං ඒ නිසා මම කේතමස්සුං ඕහාරෙත්වා කේතමස්සුං ඕහාරෙත්වා කියලා කියන්නේ කෙහෙර කෙස්ටවුල් බාලා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා කසාවත් හැඳ පොරවගෙන කසාවත් හැඳ පොරවගෙන අගාරස්මා අනගාරියම් පබ්බජෙයන්ති අගාරස්මා ගිහිගෙන් නික්මලා අනගාරියම් පබ්බජෙයන්ති අනගාරය සහි අනගාරය සහිත වූ මේ ප්‍රෝරුජාවට පත් වෙනවා නම් ඊටාත්ම හොඳයි. ඉතින් මේ විදිහට මේ පුජ්‍යලයා කල්පනා කරනවා. බුදුහාමුදුරන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ඊගාට ශ්‍රද්ධාවටපත් වෙලා එයා කල්පනා කරනවා ගිහි ජීවිතයක් ගත කරගැනීමෙන් මේ භ්‍රමචර්යාව ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ඊටාත්ම අමාරු අපහසු කාරණාවක්. ඒ නිසා මේ තැනැත්තා කුමක්ද කල්පනා කරන්නේ මේ කෙස්ටවල් බාලා දාලා කතාවත් හැඳ පොරවගෙන ගිහිගෙන් නික්මලා පැවිදි වෙන්න තියෙනවා නම් හොඳයි කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා සෝ අපරේන සමයේන සෝ ඒ තැනැත්තා අපරේන සමයේන පස්සේ කාලෙකදී අප්පං වා භෝගක්ඛන්දම් පහාය අප්පං වා භෝගක්ඛන්දම් කුඩා හෝ භෝගස්කන්ධයන් අත්තරලා දාලා භෝගස්කන්ධය ටික තියුණත් ඒ අල්ප වූ භෝගස්කන්ධය හැරලා දාලා මහන්තං වා භෝගස්කන්ධම් පහය මහත් වූ භෝගස්කන්ධයක් වස්තුවක් තුනනා ඒ මහත් වූ වස්තු සම්පatti සියල්ලක්ම අත්තරලා දාලා අප්පං වා ඥාති පරිවට්ටං පහය අල්ප වූ එහෙම නැත්නම් ස්වල්ප වූ හෝ ඥාති පිරිස පත්තරලා දාලා මහන්තං වා ඥාති පරිවට්ටං පහාය මහත්ෝ නෑ පිරිවර හෝ පත්තරලා දාලා එතකොට සමහර අයට ඥාතීන් ටිකක් ඉන්නවා සමහර අයට ඥාතීන් ගොඩක් ඉන්නවා මේ ටිකක් වූ ඥාතීන් හරි මහත් වූ හෝ ඥාතීන් හරි මේ සියලුම දෙනා පත්තරලා දාලා එයාගෙන් වෙන් වෙලා ඥාති පරිවට්ටන් පහය. කේතමස්සුන් ඕහාරෙත්වා කෙස්ටවුල් බාලා දාලා. කෙස්ටවුල් බාලා දාලා. කාසායානි වත්තානි අච්ඡාදෙත්වා කසාවත් හැඳ පෙරවගෙන කසාවත් හැඳ පොරවගෙන අගාරස්මා අනගාරියන් පබ්බජති පබ්බජති එතකොට මේ අනගා ගිහිගෙයින් නික්මලා මේ අනගාരിക වූ ප්‍රෞරුජාවට පත් වෙනවා. පැවිදිභාවයට පත් වෙනවා. එම් පැවිදිභාවයට පත් වෙලා සෝ ඒවම් පබ්බජිතෝ සමානෝ මේ ප්‍රෞරුජාවට පත් වෙච්ච මෙන්න මේ පුජ්‍යලයා මොකද්ද කරන්නේ? පාතිමොක්ක සංවර සංවතෝ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව. මොකකින් යුක්තවද? ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව වාසය කරනවා. ඒතකොට මේ පාතිමෝක්ෂ සංවරය කියලා සඳහන් කරන්නේ කුමක්ද? ඒ පිළිබඳව අපි ටිකක් මෙතෙන්දී කරුණ ටිකක් පැහැදිලි කරගෙනම අපි මේ ධර්ම කරුණ ටික සාකච්ඡා කරමු. එතකොට මෙතන සඳහන් කරනවා කොහොමද මේ ප්‍රාතිමෝක්ෂය පිළිබඳව ප්‍රාතිමෝක්ෂෙහි වදාළ ශික්ෂාපද නොයික්මවා රැක ගැනීම ආදිය තමයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා සඳහන් කරන්නේ. එතකොට මේ ශාසනයෙහි පැවිදි වුණා වූ පුජ්‍යලයා ශාසනයෙහි පැවිදි වුණා වූ පුජ්‍යලයා. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව ආචාරයෙන් සහ ගෝචරයෙන් යුක්තව. මෙතන මේ සඳහන් කරලා තියෙනවනේ පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ සමාදාය සික්කතේ සික්ඛාපදේසු කාය කම්මේන සමන්නාගතෝ කුසලේන ප්‍රයාදී වශයෙන්. තම මෙතන සඳහන් කරනවා මෙන්න මේ ශාසනය තුල භික්ෂුව මේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව ආචාරයෙන් සහ ගෝචරයෙන් යුතුව ස්වල්ප වූ වරදෙහි පවා බිය දක්නා සුළුව අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවි ස්වල්ප වූ වරදෙහි පවා බය දක්නා සුළුව වාසය කරනවා සමාදාය සික්කති සික්කා පදේසු ශික්ෂා පදයන් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඊට මෙතන ඉද ඉද කියලා කියන්නේ මේ සාතනේ බික්කෝ භික්ෂුව. ඊට මේ සාතනේ භික්ෂුව වික්ෂුව කියන එක මේ විදිහට විග්‍රහ කරනවා සංසාරයේ භයං ඉක්ඛතේති බික්ඛු සසර බය දකින නිසා භික්ෂුව කියලා සඳහන් කරනවා චින්න බින්න පටදරත්තා බික්ඛු කඩ කඩ කොට කැපූ වස්ත්‍ර දරන නිසා භික්ෂුව කියලා සඳහන් කරනවා භික්ඛතේති බික්ඛු පිණු පිණිස හැතරෙන නිසා භික්ෂුව කියලා සඳහන් කරනවා මෙන්න මේ ආදී වශයෙන් නම් නාමයේ ලබාගත් මේ ශ්‍රද්ධාවෙන් ශාසනයට ඇතුළත් වුණ මේ කුල පුත්‍රයා පාතිමොක්ඛ සංවර සංමුතෝ පාතිමොක්ඛ සංවරයෙන් යුක්තව මෙතන මේ පාතිමොක්ඛ කියලා සඳහන් කරන්නේ ශික්ෂාපද සීලය පාතිමොක්ඛ කියලා කියන්නේ ශික්ෂාපද සීලය අපි සමාදන් වෙන සීල් තියෙනවනේ ඒවට කියන්නේ ප්‍රාතිමෝක්ෂ ශීලය කියලා. යෝනං පාති රක්ඛති තං මොක්ඛේති මෝචේති ආපායිකා දීහි දුක්ඛේහිති පාතිමොක්ඛං. මෙන් සඳහන් කරන්නේ යෝනං පාති රක්ඛති යම් ශීලයක් තමා ආරක්ෂා කරනද රකින්නවද ඒ කුජ්ජලයාට මොකද වෙන්නේ තන් මොක්කේති මෝචේති අපාය ආපායකාදී දුක්ඛේ හිතේ එතකොට ඒ ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරන පුජ්‍යලයා යම් කෙනෙක් මේ ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරනවා නම් එහෙමත් නැත්නම් මේ ශික්ෂාපදයන් ආරක්ෂා කරනවා නම් අපාය ආදී දුක්ඛ ධර්මයන්ගෙන් මුදා ගන්න පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ නිසා ඒ සීලය ප්‍රාතිමෝක්ෂය කියලා සඳහන් කරනවා. සංවර කියලා සඳහන් කරන්නේ කයෙන් හෝ වචනයෙන් ශික්ෂාපද නොඉක්මවීම. කියන්නේ කයෙන් සහ වචනයෙන් ශික්ෂාපද කඩ නොකිරීම තමයි සංවර කියලා සඳහන් කරන්නේ. සංවත සංවත කියලා කියන්නේ යුක්ත වූයේ. එහෙමනම් මෙන්න මේ පාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ. විහෙරති විහෙරති කියලා කියන්නේ වාසය කරනවා. විහෙරති වාසය කරනවා. ඊළඟට මෙතන සඳහන් කරන්නට යෙදුනා පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ ආචාර ගෝචර සම්පන්නෝ ආචාර ගෝචර සම්පන්නෝ කියන එකෙන් අදහස් කරන්නේ ආචාරයෙන් සහ ගෝචරයෙන් යුක්ත වූ කියන අදහසයි ආචාරයෙන් සහ ගෝචරයෙන් යුක්ත වූයේ කියන අදහසයි ආචාර ගෝචර සම්පන්නෝති ආචාරයෙන් සහ ගෝචරයෙන් යුක්තව එතකොට මෙතන එන ආචාර ගෝචර සම්පන්නෝ කියන එක මෙන්න මේ විදිහට ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනවා විස්තර කරලා තියෙනවා කොහොමද ආචාර ගෝචර සම්පන්නෝති අත්ති ආචාරෝ අත්ති අනාචාරෝ මේ ආචාර ගෝචර සම්පන්න කියන තැන අත්ති ආචාරෝ ආචාරයකුත් තියෙනවා අත්ති අනාචාරෝ අනාචාරයකුත් තියෙනවා ආචාරයකුත් තියෙනවා අනාචාරයකුත් තියෙනවා. තත්ත කතමෝ අනාචාරෝ. තත්ත එහි අනාචාරෝ අනාචාරය කතමෝ කවරේද? ඒ අනාචාරය කියලා කියන්නේ මොකක්ද? ඔන්න මෙතන අනාචාරය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව විස්තර කරනවා පැහැදිලි කරනවා කායිකෝ වීතික්කමෝ වාචසිකෝ වීතික්කමෝ අයං මුච්චති අනාචාරෝ අන්න මෙතන අනාචාරය කියලා සඳහන් කරන්නේ කායික වේදෙක්කමෝ. කයෙන් ශික්ෂාපද කඩ කිරීම. කයින් ශික්ෂාපද කඩ කිරීම. වාචසිකෝ වීතික්කමෝ. වචනයෙන් ශික්ෂාපද කඩ කිරීම. කායික වාචසික වීතික්කමෝ. කයින් සහ වචනයෙන් කියන මේ දෙකෙන්ම ශික්ෂාපද කඩ කිරීමට කියනවා අනාචාරෝ. අනාචාරය කියලා. එහෙමනම් අනාචාරය කියලා කියන්නේ මොකද්ද මෙතන? කයින් සහ වචනයෙන් ශික්ෂාපද තද කිරීම. සබ්බම්පි දුස්සීලයන් අනාචාරෝ සියලුම දුස්සීලකම් අනාචාර ගණයට අයිති වෙනවා. සියලුම දුස්සීලකම් අනාචාර ගණයට තමයි අයිති වෙන්නේ. දැන් මේක පිළිබඳව ධර්මයේ විස්තර වෙනවා. ඉතේ කච්චෝ වේලු දානේනවා පත්ත දානේනවා පුප්පඵල සිනාන දන්තකට්ට දානේනවා. එතකොට මේ ශාසනයට ඇතුළත් තුන කුල පුත්‍රයන් අතුරෙන් සමහර කෙනෙක් මේ වේලු දානේනවා. වේලු දානේනවා කියලා කියන්නේ උණ දඬු. පත්ත දානේනවා. ඒ වගේම කොළ වර්ග, පුප්පඵල, ඒ වගේම මල් ගෙඩි, සිනාන, ඒවාට නාන පැන් ආදිය, දන්ත කට්ට දානේනවා. දැහැටි ආදිය ගිහියන්ගේ සිත් ගැනීම පිණිස දෙනවා. සමහර මේ ශාසනයට ඇතුළත් වෙච්ච මහාන බමුණු ගිහි ජනතාවගේ සිත් ඇතබැඳීම සඳහා යම් යම් දේවල් සංඝයා සන්තක යම් යම් දේවල් දෙනවා. එතකොට ඒවා අතරින් කියනවන සමහර උණගස් පන්සල් වත්තේ තියෙන උණගස්. ඒ වගේම කොළ වර්ග, ගෙඩි වර්ග, මල් වර්ග, නානපැන්, දැහැටි ආදී මේ දේවල් ගිහියන්ගේ සිත් ගැනීම සඳහා දෙනවා. එච්චර විතරක් නෙමෙයි. චාටු කම්්‍යතා, මුග්ග සුප්පතා, පාරිභට්ඨගතා, ජංගපේසනී කේනවා. මේ ආදි වශයෙන් සඳහන් කරනවා මේ සියලුම දේවල් චාටු කම්්‍යතා, මුග්ග සුප්පතා, පාරිභට්ඨගතා, ජංගපේසනිකතා කියන මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පිළිකුල් කරන ලද දේවල්. එතකොට මේ විදිහට බුදුහාමුදුරුව පිළිකුල් කරන ලද මේ මිත්‍යා ජීවිකාවෙන් ජීවත් වෙනව සමහර මහාන බමුණ. එතකොට මේවා අනාචාරයේ හැටියට තමයි සඳහන් කරන්නේ. මෙතන මේ චාටුකම්මිතා කියලා සඳහන් කරන්නේ සමහර වික්ෂූන් වහන්සේලා ගිහියන්ගේ සිත් ගැනීම සඳහා ගිහියන් උසස් කරලා සලකනවා කතා කරනවා. ගිහියන් උසස් තැන තබලා කතා කරනවා ඒ වගේම Taman පහත් තැන තබාගෙන කතා කරන ගිහිය උසස් කරලා Taman පහත් කරලා කතා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ අර ගිහියන්ගේ හිත ගැනීම. එතකොට ඒක අපිට කියන චාටු කම්මිතා චාටු බස් කියනවා කියලා. පැවතීමක් තමයි එතන සිද්ධ කරනු ලබන්නේ. එහෙමනම් සිත් ගැනීම ගිහියන්ගේ සිත් ගැනීම සඳහා ගිහියන් උසස් තැන තබලා තමන් පහත් තැන තබලා කතා කරන එකට කියනවා චාටු කම්මිතා. ඊළඟ මුග්ග සුප්පතා. මුග්ග සුප්පතා කියලා කියන්නේ අර මුංගට තැඹුවට පස්සේ වැඩි කොටසක් ඇහෙන්නේ නැතුව තැම්බෙන්නේ නැතුව මද කොටසක් තියෙනවා වගේ කතා කරනකොට වැඩි කොටස අසත්‍ය ඒ වගේම ටිකක් තමයි ඇත්ත දෙයක් බවට පත් වෙන්නේ. ඊගාර බොරු මිශ්‍ර බොරුව ඇත්ත මිශ්‍ර කරලා තමයි කතා කරන්නේ. සත්‍යයයි අසත්‍යයයි මිශ්‍ර කරලා කතා කරන එයින් අසත්‍ය වැඩි සත්‍ය අඩු. හරියට අර මුං ඇට තැඹුවට පස්සේ වැඩි කොටසක් අමුවෙන් තියෙනවා වගේ. ඊගාවට ටික කොටසක් ඇහිලා තියෙනවා වගේ තැම්බෙලා තියෙනවා වගේ. ඒතර මේ සත්‍ය අසත්‍ය දෙක කලවමේ කතා කිරීම. එයින් වැඩියෙන්ම කතා කරන්නේ අසත්. එහෙම කරලා ගිහියන්ගේ හිත් පිනා ගන්න. පාරිභට්ටතා පාරිභට්ටතා කියලා සඳහන් කරන්නේ කිරිම අවවරු වගේ කුඩා දරුවන් වඩාගෙන හොරතල් කරනවා. කිරිම අවවරු වගේ කුඩා දරුව තමන්ගේ අතට අරගෙන දරුවන් හොරතල් කරනවා. දරුවන්ට ආදරය කරනවා. ඒ වගේ දරුවන් හොරතල් කරනවා. ඒකට කියනවා පාරිභට්ටතා කියලා. ඊළඟ ජංගපේසනි කතා. ජංගපේසනි කතා කියලා සඳහන් කරන්නේ ගිහියන්ගෙන් ගිහියන්ගේ පණිවිඩ පනත් ඒ තැන්වලට අරගෙන යනවා. මෙන්න මේවත් අඤ්‍යතරඤ්‍ය තරේන බුද්ධ පටිකොට්ඨේන නිත්‍යා ජීවේන ජීවිකං කප්පේති. අයං උච්චති අනාචාරෝ. අඤ්‍යතරඤ්‍ය තරේන මෙන්න මේ වගේ දේවලුත් මෙයින් අන්‍ය වූ. ඔය මුලින් කියන ලද චාටු කම්යතා, මුග්ධ සුප්පතා, පාරිබට්ඨතා, එවැගේම ජංග ප්‍රේතණී කතා කියන මේවායින් සහ අන්‍ය වූ අඤ්‍යතරඤ්‍යතරේන අන්‍ය වූ බුද්ධ පතිකොට්ඨේන බුද්ධ පතිකොට්ඨේන කියලින් සඳහන් බුද්ධ පතිකොට්ඨේන මිත්‍යා ජීවේන බුද්ධ පතිකොට්ඨ මිත්‍යා ජීවය එතකොට බුද්ධ පතිකොට්ඨ මිත්‍යා ජීවය කියලා සඳහන් කරන්නේ වැදකම් කිරීම, නැකත් කීම, ශාස්ත්‍ර කීම, ගුරුකම් කිරීම මෙන්න මේ ආදී දේවල් වෙදහෙතකම් කිරීම ආදී මේ දේවල් තමයි අන්නේ වූ පතිකොට්ට මිත්‍යා ජීවේ කියලා සඳහන් කරන්නේ. ඒ භික්ෂූන් වහන්සේ නමකගේ ආජීවය අපිරිසුදු වෙන්නට හේතු වෙන දේවල් වේදකම් කිරීම, නැකත් කීම, කේන්දර බැලීම, ගුරුකම් කිරීම මේ ආදී දේවල්. ඒවට තමයි මෙතන බුද්ධ පතිකොට්ට කියලා සඳහන් කරනු ලබන්නේ. එතන මෙන්න මේ විදිහට මෙතන සඳහන් කරනවා මේ ආචාර ගෝචර කියන වචනය. අනාචාරයේ පිළිබඳව තමයි එතනේ සඳහන් කරන්න යෙදුනේ. ඊට ගෝචරෝ ඊගාවට අනිත් කාරණාව තමයි ආචාර. මේ එතන මෙත අනාචාරය කියලා කියන්නේ මේ කියන ලද දේවල් වලින් යුක්ත වීම. ආචාර කියලා කියන්නේ මොකද්ද? මේවායින් තොර වීම. ඒතකොට මේ කියන ලද වැරදි වැඩ වලින් තොර වෙන එකට කියනවා ආචාර කියලා. ආචාර ගෝචර සම්පන්නෝ. ඊගාට ගෝචර කියලා වචනයක් සඳහන් කරනවා. ගෝචරෝති අත්ති ගෝචරෝ අත්ති අගෝචරෝ. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. ගෝචරයක් තියෙනවා අගෝචරයක් තියෙනවා. අත්ති කියන්නේ තියෙනවා. ගෝචරෝ ගෝචරය. අත්‍ය අගෝචරෝ අගෝචරයකුත් තියෙනවා. ගෝචරයකුත් තියෙනවා අගෝචරයකුත් තියෙනවා. තත්ථකතමෝ අගෝචරෝ. එහි අගෝචරය කියලා කියන්නේ මොකද්ද? අගෝචරය කියලා කියන්නේ කුමක්ද? ඉදේ කච්චෝ වේසිය ගෝචරෝවා හෝති විදව තුල්ල කුමාරික මේ ආදී වශයෙන් මේ ධර්මයේ විස්තර කරනවා. ඉදේ කච්චෝ හිත කියලා කියන්නේ මෙහි ඒ කච්චෝ සමහරේ මේ ශාසනයට ඇතුළත් වෙච්ච සමහර පැවිද්දේ දේශිය ගෝචරෝවා හෝති විදව තුල්ල කුමාරිකා වෙසඟනන් වැන්දබෝ කාන්තාවන් වැඩිවියට පැමිණිලා ස්වාමි කුලයට යන්නේ නැතුව ගෙවල් වල වාසය කරන තරුණියන් එවැගේම පණ්ඩක බික්කුණී පානාගාර ගෝච රෝවා හෝති සංසට්ඨෝ විහෙරති එවැගේම පණ්ඩකයන් භික්ෂුණීන් ඒ වගේම පානාගාර ගෝචරෝවා පානාගාර ගෝචරෝවා කියලා කියන්නේ මත්පැන් ශාලා ගොදුරු කොට වාසය කරනවා නම් ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලා මේ මේ තැන්වල වාසය කරනවා නම් ඒ පණ්ඩකයන් ඉන්න තැන් භික්ෂුණීන් ඉන්න තැන් ඒ වගේම මත්පැන් ශාලා ඊළඟට මේ කියන තැන්වල වාසය කරනන් ඒක අගෝචරයක් ඒ වගේම රාජෝහි රාජමත්තේහි තිත්තියේහි තිත්තිය ශාවකේහි අනුනුලෝමිකේන සංසග්ගේන රාජෝහි රජවරුන් සමග රාජමත්තේහි රාජ අමාත්‍යයන් සමග ඒ කියන්නේ මැතිය මැතිවරුන් සමග තිත්තියේහි තිත්තියේහි කියලා කියන්නේ තීර්ථක තීර්ථකයන් හා සමග එවැගේම තීර්ථක තීර්ථක ශ්‍රාවකයන් සමග අනුනොලෝමිකේන සංසග්ගේන නුසුදුසු සංසර්ගයෙන් නුසුදුසු සංසර්ගයෙන් කියලා කියන්නේ ඒ අය සමග එක්ව වාසය කිරීමෙන් කටයුතු කරනවා නම් යානිවා පනතානි කුලානි අස්සද්දානි අප්පසන්නානි අක්කෝසක අක්කෝසක පරිභාසකානි අනත්ත කාමානි අහිත කාමානි අපාසුක කාමානි අයෝගක්ඛේම කාමානි වික්ඛූණං වික්ඛුනීනං උපාසකානං උපාසිකානං තථා රූපානි කුලානි සේවති භජති පයුරුපාසති අයං උච්චති අගෝචරෝ වෙන අගෝචරයේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනවා භික්ෂූන්ට භික්ෂුණීන් වහන්සේලාට උපාසකයන්ට උපාසිකාවන්ට ආක්‍රෝෂ පරිබාස කියන ඒ අයට අනර්ථ කැමැති, අවැඩ කැමැති, අපහසුව කැමැති, බය කැමැති, එවැගේම ශ්‍රද්ධාව නැති, පැහැදීම නැති කුලකෙවල් සේවනය කරනවනම්, භජනය කරනවනම්, පෛරුපාසනය කරනවනම් මේක අගෝචරය කියලා සඳහන් කරනු ලබනවා. දැන් බලන්න මේ අගෝචරස්ථාන පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙන හැටි මේ ධර්මය තුල. ඒතකොට මෙතන මුලින් සඳහන් කරන්නට යෙදුණනේ ඉදේ කච්චෝ වේසිය ගෝචරෝවා හෝති විදව තුල්ල කුමාරිකා ආදී වශයෙන්. ඒතකොට මෙතන මේ වෙසඟනුන් වැන්දබෝ කාන්තාවන් එවැගේම වැඩි වියට පැමිණිලා ගෙවල් වල වාසය කරන පතිකුලයට යන්නේ නැතුව ගෙවල් වල වාසය කරන තරුණියන් එවැගේම පණ්ඩකයන් භික්ෂුණීන් ඇසුරු කිරීම ඒක අගෝචරයක්. ඒතකොට ඒකට හේතුව තමයි ඒ අය රාගයෙන් අධික වෙච්ච නිසා රාගාධිකයන් නිසා ශ්‍රමණ ධර්මයට අන්තරාය කරවෙන්න පුළුවන්. ඒ නිසා ඒවා අගෝචර ස්ථාන. ඒ වගේම තමයි රජවරු, මැති ඇමතිවරු ඇසුරු කිරීම නිසා නුසුදුසු ලාභ සත්කාර ඇති වෙනවා. රජවරුන් රජ මැති ඇමතිවරුන් ඇසුරු කරනකොට නුසුදුසු ලාභ සත්කාර ලැබෙනවා. එතකොට මේ නුසුදුසු ලාභ සත්කාර ඉපදවීම සම්‍යක් ආජීවට අන්තරාය කර දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒකත් අගෝචර දෙයක් හැටියටයි ධර්මයේහි විස්තර කරන්නේ. ඊළඟට ඒ තීර්ථක තීර්ථක ශ්‍රාවකයන් ඇසුරු කිරීම නිසා මොකද වෙන්නේ? දිට්ඨි විපත්‍යයට පත් වෙන නිසා එහෙම නැත්නම් සම්‍යක් දෘෂ්ටියට අන්තරායක් වෙන නිසා මේ අන්‍ය තීර්ථකයන් සහ අන්‍ය තීර්ථක ශ්‍රාවකයන් ඇසුරු කිරීම නුසුදුසු දෙයක් අගෝචර දෙයක්. ඒ වගේම සද්ධාව නැති කුලයන් සේවනය කිරීම ආශ්‍රය කිරීම නිසා මොකද වෙන්නේ? ශ්‍රද්ධාව හානියටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඒ ශ්‍රද්ධාව නැති අය ඇසුරු කිරීමත් අගෝචරයක් හැටියට තමයි දක්වන්නේ. ගෝචර මෙතන ගෝචර කියන එකෙන් සඳහන් කරන්නේ. එතන මෙතන අගෝචරය කියන එක අපි එතන සඳහන් කළේ. ඊළඟට මෙතන ඊළඟට සඳහන් කරනවා ගෝචර. ආචාර ගෝචර සම්පන්නෝ. ඒක ගෝචරය කියලා සඳහන් කරන්නේ මේ ශාසනයට ඇතුළත් වෙච්ච පැවිද්දෙක් අර කියන ලද තැන් වලින් ඈත් වෙනවා නම් දුරු වෙනවා නම් ඒ වගේ මේ අය පෛරුපාසනය කරන්නේ නැත්නම් ඒ තැන්වලට කියනවා ගෝචරයේ සුදුසු තැන. ඒ වගේ මේ ආචාර ගෝචරයේ පිළිබඳව තවදුරටත් පින්නතුනි ධර්මයේ තුල මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒතකොට මේවා ඊ타ත්ම වැදගත් කරුණු කාරණාවන් සඳහන් කරලා තියෙනවා. ඒතකොට මේ කරුණු කාරණාවන් තේරුම් ගැනීම ඊ타ත්ම වැදගත් වෙනවා. අපි ඒක විදිහකට මේ ආචාරය සහ ගෝචරය පිළිබඳව කරුණු සඳහන් කළා. තවත් තවත් විදිහකට මේ ආචාරය සහ ගෝචරය පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. ඒ සඳහන් කරනවා කායික අනාචාරය සහ වාචික අනාචාරය කියලා කොටස් දෙකක්. මේ කායික අනාචාරය කියලා මෙතෙන්දි සඳහන් කරන්නේ මේ ශාසනයට ඇතුළත් වෙච්ච සමහර මහාන බමුණෝ ඒ මහාන පැවිද්දෝ සංඝ සභාවට කියන්නේ සංඝයා වහන්සේලා එකතු වෙන තැනකට එළඹිලා ඉෂ්ඨවර භික්ෂූන් වහන්සේලා කෙරෙහි කිසියම් ගරුසරුවක් නැතුව ඒ අය සමග සිවුරෙන් සිවුර ගැටෙනවා. ඊළඟ පින්නතුනි දැන් වැඩිමහල් භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවනම් බාල භික්ෂූන් වහන්සේ නමක් එතනින් වැඩම කරනවා නම් අර වැඩිමල් භික්ෂූන් වහන්සේගේ සිවුරේ ගෑවෙන්නේ නැතුව ටිකක් ඈත් වෙලා තමයි යන්න ඕන. ඒ වගේම සමහර අය එහෙම නැහැ. සිවුරෙන් සිවුර ගැටෙන ආකාරයට. ඒ වගේම ඇඟින් ඇඟ ගැටෙන ආකාරයට. ඒ වගේම ඇඟේ ගෑවි ගෑවි යන්නත් හොඳ නෑ. ඇඟේ ගැටෙන්න හොඳ නෑ. එතකොට යම් කෙනෙක් සිවුර ගැටෙමින් ඇඟේ ගැටෙමින් අර වැඩේට භික්ෂුන් වහන්සේලාගේ ගමන් කරනවා නම් ඒක නුසුදුසු දෙයක් ආයක අනාචාරය. ඒ වගේ මේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා සමග එකට ඉඳ ගන්නවන. ඒ වගේ මේ අය අභිමුඛයෙහිම ඒ විදිහට ඉන්නවනම් ඒ කියන්නේ නැගිටින්නේ නැතුව ඉඳගෙනම ඉන්නවනම් ඒ වගේම වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඉන්න ආසනයට වැඩිය උස්සාසනයක ඉන්නවනම් ඒ වගේම හිත වසා පොරවාගෙන ඉන්නවනම් ගරුසරු නැතිව ඉඳගෙන අත් වනමින් කතා කරනවා අතපය දිගු කරමින් කතා කරනවා ඒ වගේම මහතෙරුන් වහන්සේ පාවහන් නැතුව සක්මන් කරනක ඇවිදිනකොට Taman සෙරෙප්පු දාගෙන පාවහන් දාගෙන ගමන් කරනවා මහතෙරුන් වහන්සේ පහත් වූ සක්මනේ සක්මන් කරනකොට බාලකෙනා ඒ උස්සෝ සක්මනක සක්මන් කරනවා නම් ඊට උඩින් තියෙන සක්මනක සක්මන් කරනවා නම් මහතෙරුන් වහන්සේ නිකම් බිම සක්මන් කරනකොට Taman සක්මන් මළුවේ සක්මන් කරනවා නම් ඊළඟට මහතෙරුන් වහන්සේ ඉඳෙන තැන්වල ඒ කියන්නේ ඒ මහතෙරුන් වහන්සේ ඉඳ ගන්න ආසනයේ ඉඳ ගන්නවනම් ඒ වගේම නවක භික්ෂූන් වහන්සේලා ඒ ඉන්න ආසන වලින් පන්නලා දානවනම් ඒ වගේම ගිනිහල් ගේට ගිහිල්ලා මහතෙරුන් වහන්සේගෙන් අහන්නේ නැතුව ලිපට දර දානවනම් දොරවල් වහනවනම් ඒ වගේම නාන පැන්තොටට ගිහිල්ලා මහතෙරුන් වහන්සේගේ ඇඟේ ගැටෙමින් එතකොට මේ මහතෙරුන් වහන්සේලාගේ ඉදිරියේහි ඉදිරියෙන්ම ඒ තොටට බහිනවනම් නාන තොටට බහන බහිනවනම් ඒ වගේ මේ අයගේ ඇඟේ ගැටෙමින් ඇඟේ ගෑවෙමින් නානවනම් ඒ වගේම ඒ පැන්තොටින් නැගිලා එනවනම් ඒ වගේම ගමට යනකොට ඉෂ්ඨවර භික්ෂූන් වහන්සේගේ ඇඟේ ගැටෙනව ගැටෙමින් යනවනම් ගෑවි ගෑවි යනවනම් ඒ වගේම වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට ඉදිරියෙන් ගමන් කරනවනම් ඒ වගේම කුල ස්ත්‍රීන් කුල කුමාරිකාවන් වසන ඒ ගෙවල් වල ඇතුළු කාමර වලට ගිහිල්ලා වාසය කරන ඒවට යනවනම් ඒ වගේම බාල දරුවන්ගේ කුඩා ළමයින්ගේ හිස පිරිමදිනවනම් මේ ඔක්කොම කායික අනාචාරය හැටියට තමයි සමත් විදියකින් දක්වන්නේ. ඊළඟ වාචසික අනාචාරය. වාචසික අනාචාරය කියලා සඳහන් කරන්නේ මේ ශාසනයට ඇතුළත් තුන පැවිදි වෙච්ච සමහර මහණ කෙනෙක් මහතෙරුන් වහන්සේගෙන් අහන්නේ නැතු අවසරයකින් තොරව බණ කියනවා. එතකොට ඒ විහාරයේ වාසය කරන මහතෙරුන් වහන්සේගේ අවසරයකින් තමයි බණ කියන්න ඕන. ඒක අවසරයකින් තොරව සමහර අය බණ කියනවා. ඒ වගේම ප්‍රශ්න විසඳනවා. පාටිමෝක්ෂය දේශනා කරනවා. හිතගෙන කතා කරනවා. අතවනමින් කතා කරනවා. ඒ වගේම ගෙවල් ඇතුළට යනවා. ඒ වගේම ඒ ඒ කුල ගෙවල් වල ඒ ගෙවල් වල කුල කුමාරිකාවන්ගේ නම්ගොත් කියලා කතා කරන එක ඒක නම් තියෙනවනේ තම කියලා අයියේ අක්කේ නංගියේ මල්ලියේ මේ ආදී වශයෙන් ඒ ඒ අයගේ නම කියලා නම්ගොත් කියලා කතා කරනවා ආමන්ත්‍රණය කරනවා කතා කරලා කියනවා මොනවද තියෙන්නේ කන්න තියෙන්නේ මොනවද බොන්න තියෙන්නේ මොනවද කැඳ තියෙනවද තේ තියෙනවද ඒ වගේම කැවිලි පෙවිලි තියෙනවද පළතුරු තියෙනවද දානෙට මොනවද තියෙන්නේ කන්න මොනවද තියෙන්නේ මොනවද කන්නේ මොනවද බොන්නේ මේ ආදී වශයෙන් මේ ශ්‍රමණ සාරුප්‍යයට ගැළපෙන්නේ නැති මේක ආකාරයේ විකාර කතා කරන එකට කියනවා වාචසික අනාචාරය කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට කායික සහ වාචසික අනාචාරයෙන් තොර වෙන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම තවත් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ඒ වැඩිමහල් භික්ෂූන් වහන්සේලා කෙරෙහි ගෞරවය යටත් පැවතුම් ඇතිව ලැජ්ජාබියෙන් යුක්තව මනාකොට මනවින් හැඳ පෙරව දුටු දුටු අය පහදින ආකාරයට ගමන් කරනවනම් ඒ වගේම වටපිට බැලුම් ආදිය සංවරව සිද්ධ කරනවනම් ඒ වගේම පා දිගු කිරීමෙන් හැකිලීමෙන් යුක්තව ඒ වගේම යටට හෙලාලු ඇස් ඇතිව මනා ඉරියව් වලින් යුක්තව ඉන්ද්‍රියන් ආරක්ෂා කරගනිමින් ප්‍රමාණ දැනගෙන වළඳමින් ඒ වගේම ඒ නින්දෙහි ප්‍රමාණයක් දැනගෙන නිදි වර්ජිතව එවැගේම සිහිනුවණින් යුක්තව අල්පේච්ඡව ලදදයෙන් සතුටුව අත්හරින්නේ නැති වීරියෙන් යුක්තව වාසය කරනවන එවැගේම වත්පිළිවෙත් පූර්ණය කරමින් සකස් කරමින් එවැගේම ගරුසරු ඇතුව වාසය කරනවන ඒකට කියනවා ආචාරයෙන් යුක්ත වෙනවා කියලා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. ඊළඟට සඳහන් කරන මෙතන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අල්පමාත්‍ර වූ සුළු හෝ වරදිහි පවා බය දක්නා සුළුව වාසය කරන්නා වූ කියන අදහසයි. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. පරමාණුවතරම් වූ ඊතා ස්වල්ප වූ වරදෙහි පවා බය දක්නා සුළුව කියන්නේ ඊ타ත්ම ස්වල්ප වරදක් හරි නොදැන ඒ වගේ මතක නැතිව පැමිණෙන ඒතවල සමහරට සේකියා ශික්ෂාපද වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊතා කුඩා වරදවල් වල පවා බය දක්නා සුළුව වාසය කරන්නා වූ ඒ වගේම සමාදාය සික්ඛති සික්ඛා පදේසු ඒ වගේම ශික්ෂාපද සමාදන් වෙලා ශික්ෂාපද සමාදන් වෙලා. සෙක්කති සික්කා පදේසු කාය කම්මේන සමන්නාගතෝ. එවැගේම කාය කර්මයෙන් යුක්තව කාය කර්මයෙන් යුක්තව කාය කම්මේන සමන්නාගතෝ කුසලේන. ඊතර මේ යහපත් වූ කාය කර්මයෙන් යුක්තව වාසය කරමින් ඊළඟට පරිසුද්ධා ජීවෝ පරිසුද්ධා ජීවෝ කියලා කියන්නේ පිරිසිදු ආජීවයෙන් යුක්තව පිරිසුදු ආජීවයෙන් යුක්තව නිවැරදිව කායවා කර්මයෙන් යුක්ත වෙලා ඒ වගේම පිරිසිදු ආජීවයෙන් යුක්තව සිල්වත් වෙලා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කියලා සඳහන් කරන්නේ ඒ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව භෝජනේ මත්තඤ්ඤෝ භෝජනේ ආහාරයේහි පමණ දැන අනුභව කරමින් සත්‍ය සම්පජඤ්ඤේන සමන්නාගතෝ සත්‍ය සම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ සියෙන් සහ නුවණින් යුක්ත වූයේ සංතුට්ඨෝ එවැගේම සිව්පසේහි ඒ තුන් වැදෑරුම් වූ සන්තෝෂයෙන් යුක්තව වාසය කරමින් ශික්ෂා පදයන්හි සමාදන් වෙලා වාසය කරනවා. එතන මෙතන සඳහන් කරනවා මේ සීල සම්පන්න වීම පිළිබඳව. ඒතර සියලු ආකාර කායික වාචික අකුසලයන්ගෙන් වෙන් වෙලා ඒ වගේම අල්පමාත්‍ර වූද වරදෙහි බය දක්නා සුළුව ඒ චූල සීල මධ්‍යම සීල මහා සීල වශයෙන් දක්වන ඒ ශික්ෂාවන් වල උත්සාහවන්ත වීම ඒවා ආරක්ෂා කර ගැනීම සීල සම්පන්න වීම. එතකොට මේ සීලය මගින් කෙරෙන්නේ කුමක්ද? නිර්වද්‍ය භාවයේ පිළිබඳ ආධ්‍යාත්මික සුඛ වින්දනයට පැමිණීම. ඔය ධර්මයේ විස්තර කරලා තියෙනවනේ. අජ්ජත්තං අනවජ්ජ සුඛං පටිසං වේදේති. එහෙනම් මේ සීල සම්පන්නව වාසය කරනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. ඉන්ද්‍රිය මං ඉන්ද්‍රියන් මගින් ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මෙන්න මේ ඉන්ද්‍රියන් මගින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේවා පිළිබඳව සමස්ත වශයෙන් නිමිති වශයෙන් හරි අවයව වශයෙන් අරගන්නේ නැතුව ආධ්‍යාත්මික වශයෙන් පිරිසිදුව අදිචිත්ත සැපයක් වින්දනය කිරීම අච්චත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේති. එහෙමයි ධර්මයේ විස්තර කරලා දීලා තියෙන්නේ. ඒකට ආධ්‍යාත්මික වශයෙන් පිරිසිදු අධිචිත්ත සපතක් වින්දනය කිරීම. එහෙමනම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් අරහා එන මේ ආරම්මණයන්ගෙන් තමන්ගේ හිත පිරිසුදු කරගන්නවා. ඒ ආරම්මණය සුභයි සුඛයි කියලා අරගන්න යන්නේ නැහැ. ඒතකොට ඒවා අසුභ අසාර වශයෙන් තමයි සලකනු ලබන්නේ. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වාසය කරනවා. සපේ සති සම්පජඤ්ඤා. ඒතකොට සති සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියම් මගින් කරන කටයුතු වල සියලු කායික ඉරියව්වල මනා අවධානයකින් සමන්විත වීම. ඒ කියන්නේ ඒ ඉන්ද්‍රියන් මගින් කරන සෑම වැඩ කටයුත්තක් පිළිබඳවම ඒ සියලුම කායික ඉරියව් මන අවධානයකින් යුක්තව සිද්ධ කරනවා. සන්තුට්ටි සන්තෝෂයෙන් යුක්තව වාසය කරනවා. අර පියාපත්බරෙන් පමණක් යුක්ත පක්ෂියෙකු වගේ පක්ෂියාට තියෙන පියාපත්බර විතරයිනේ. වෙන බරක් නැහැනේ. ඒ වගේ. ඒ වගේම උපභෝග පරිභෝග සම්පත් වලින් තොරව කය පරිහරණයට ප්‍රමාණවත් සිවුර කෙනොත් කාය පරිහාර කේන චීවරේන ධර්මයෙන් විස්තර කරන්නේ එතකොට කය පරිහරණයට ප්‍රමාණවත් සිවුරකනොත් කුච්චි පරිහාරකේන පින්ඩපාතේන එවැගේම කුසට ප්‍රමාණවත් ආහාරයකිනුත් යුක්තව වාසය කිරීම. එතකොට ඒක සන්තුට්ටි ගුණයට අයිති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ අල්පේච්ඡතාදී ගුණධර්මයන්ගෙන් යුක්තව වාසය කරනු ලබනවා. එතකොට මෙන්න මේ පෞර්ජාවටපත් වෙච්ච පුජ්‍යලයා. එතකොට මෙතන සඳහන් කරනවා කොහොමද මේ ශාසන ප්‍රතිපදාවට ඇතුළත් වෙන්නේ කියන කාරණාව. දැන් අද දිනේ අපි මේ පින්වත් පිරිසට ඒ පිළිබඳව මේ කරුණ ටිකක් සඳහන් කළා. ඒ අනුශාසනා පාටිහාරයේ බුදුහාමුදුරුවෝ උසස් කොට සලකපු ආකාරය, ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඒ ආදි කල්යාණ මාධ්‍ය කල්යාණ පරියෝසాన කල්යාණ ආදී වශයෙන් මුල මැද අග යහපත් වූ ධර්මයක් දේශනා කරනවා අර්ථ සහිත ව්‍යංජන සහිත පිරිසිදු භ්‍රමචර්යයෙන් දේශනා කරනවා ඊළඟට මේ ධර්මයේ පිළිබඳව මේ සදහවත් කුල පුත්‍රයෙක් මේක ශ්‍රවණය කරනවා මේ ධර්මය අහලා මෙයා ශ්‍රද්ධාවන්ත භාවයටපත් වෙනවා ශ්‍රද්ධාවන්ත භාවයටපත් වෙලා මෙයා මේ ගිහිගෙයි තියෙන ආදීනවයන් පිළිබඳව කල්පනා කරලා පිරිසුදු බ්‍රහ්මචර්යාවක් ගිහිගෙයි ඉඳන් වාසය කරන්න බෑ ඒ නිසා මම මේ සියලු සම්පත්තියෙන් අත්හැරලා පැවිද්දටපත් වෙන්න ඕනේ කියලා කල්පනා කරලා කෙස්ටවුල් බාලිවර වෙලා මේ කසාවත් ඇඳ පොරවාගෙන පැවිදි වෙනවා ඊගාට පැවිදි වෙලා මේ පාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වෙනවා ආචාර ගෝචරයෙන් යුක්ත වෙනවා එවැගේම ස්වල්ප වූ වරදෙහි පවා බය දක්නා සුළු වාසය කරනවා ශික්ෂාපදයන් සමාදන් වෙලා ඒක ආරක්ෂා කරනවා පිරිසිදු ආජී ජීවිතයක් ගත කරනවා සීල සම්පන්න වෙනවා එවැගේම ඉන්ද්‍රයන් රසෝ ඉන්ද්‍රයන්ගෙන් යුක්තව වාසය කරනවා ඒ කියන්නේ ඉන්ද්‍රයන් හරහා ඒ කෙලෙස් ඇති කරගන්නේ නැතුව ජීවත් වෙනවා. ඒ වගේම ආහාරෙහි පමණ දැනව අනුභව කරනවා. සිහියෙන් නුවණින් යුක්තව සති සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරනවා. ඒ වගේම ඒ ලද දෙයින් සතුට වෙමින් වාසය කරනවා. මෙන්න මේ කරුණ ටිකයි අද අපි සාකච්ඡා කරන්න යෙදුනේ. මේට වැඩි අපි මේ දේශනාව සිද්ධ කරන්නට අදහස් කරන්නේ නැහැ. ඊළඟ දවසට අනිත් කරුණු ටික අපි පැහැදිලි කර දෙන්න අදහස් කරනවා. දැන් මේ රැස් කරගත් උතුම් කුසලය හැම දිනාටම ජාත්‍ය ආදී භව කතරෙන් නිදහස්ව ලබන පරම සාන්ත උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නටම මේ උතුම් කුසලයේ කාන්තෙන් හේතු වාසනා උපනිෂ්ඨය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං හැම දිනාටම තෙරුවන් සරණයි